ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ ගම්පොළ උඩහින් තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සරණජෝති ස්වාමින්වයන් වහන්සේයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ ධනං ජින්න කොඤ්ඤා වජායන්ති කීනා මච්චේව පල්ලලේති සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම මාගේ নমස්කාරය වේවා ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින ධර්මාභිලාෂී කාරුණික පින්නතුනි පින්වත්නි අද ධර්ම මාතෘකා වශයෙන් තබාගත්තේ අපිට අපේ අටුවාචාරින් වහන්සේලා විසින් ත්‍රිපිටකයෙන් ගත් වැදගත් ත්‍රිපිටකයේ නොවැදගත් වැදගත් කියලා කාරණා නැහැ. වුණත් ඒිනුත් ඊ타මත්ම ජීවිතවලට එවාගෙම සමාජයට ලෝකයට අවශ්‍ය කරුණු රාශියක් එකතු කරලා සම්පාදනය කරගත්ත ධම්මපදේ නම් බෞද්ධයාගේ අත්පොතේ එන ජරා වර්ගයට අයත් ගාථාවක් තමයි මේ වෙලාවේදී අපි මේ මොහොතේදී ධර්ම මාත්‍රකාව වශයෙන් තබා ගන්න. මේ ධර්ම මාත්‍රකාව බණ අසන පින්නතුන්ට හැම කෙනෙකුටම වැදගත් වගේම අපේ ජීවිත කාලයේ මේ බණ අහන පින්නතුන් Taman බණ අසන මොහොතේදී Taman හිතන්න. අපි සාමාන්‍යයෙන් මිනිස් ජීවිතයක් පොදු ධර්මතාව අනුව අපි කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. එකක් අපේ ළමා අවධිය, ළමා කාලය, ළමා යුගය. ඊළඟට තරුණ අවධිය, නැත්නම් තරුණ සමය, තරුණ යුගය. ඊට පස්සේ තරුණකම ඉක්ම වෙලා ගියාම අපි ඊළඟට එන්නේ වියපත් යුගයට නැත්නම් මහලු වයසට මහලු සමය මහලු යුගය මේ වියපත් යුගයටපත් වුණාට පස්සේ කියන්නේ කිසි කෙනෙක් අපි මේ ජීවිත කාලය තුලදී හැමදාම ළමාවදියේ සිටින්නෙත් නැහැ තාරුණ්‍යවදියේ සිටින්නෙත් නැහැ අපි හැම කෙනෙක්ම කෙමෙන් කෙමෙන් අපි වියපත් බවටපත් වෙනවා අපි උදාහරණයක් වශයෙන් සූර්යයා ගත්තාම උදේ පාන්දර පායන සූර්යා දහවල් වෙනතෙක් කාලයක් ඊළඟට දිවා කාලයේ මධ්‍යම කාලයේදී සූර්යාගේ ඇතිවෙන ඉරුමුදුන් වුණාට පස්සේ ඇතිවෙන තේජෝ ගතියක් ඊළඟට එයින් පසුව ආපහු පස්චිම කාලයේ වන විට නැත්තම් සවස් කාලයේ සූර්යා අස්තංගත වෙනතුරු ඇතිවෙන කාලයක් වගේ තමයි අපේ ජීවිතයේ මේ තුන් කාලය. එතකොට උදේ කාලේ ගත්තාම සූර්යාගේ රශ්මිය ටිකක් අඩුයි. මධ්‍යාහන වෙනකොට රශ්මිය වැඩි. ඒ වගේම ආපහු අවරට යනකොට පස්චිම කාලයට යනකොට හැන්දෑ වෙනකොට සැඳෑවේ සූර්යා බැස යන සූර්යාගේ අර තියෙන දීප්තිය ඒ වගේම එහි තියෙන තේජෝ ගුණය ටිකෙන් ටික අඩු වෙගෙන යනවා. මිනිස් ජීවිතයක් ගත්තාම පින්නතුනේ අපිට තියෙන පුංචි කාලයක්, බාල කාලයක්. මේ බාල කාලයේදී ඔබ හිතන්න අපි බාල කාලයේ කරපු දේවල් සමහර වෙලාවට අපි තරුණ කාලේ වඩා හිතෙන්නේ නැහැ. මොකද හේතුව තරුණ කාලේ ඊට වඩා ජවයේ තියෙන ශක්තිය තියෙන ඒ වගේම බොහෝ වෙලාවට සිතට ගතට දෙකටම වීරය තියෙන කාලයක්. අද උගත් ලෝකේ වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයේ විවිධ අංශ වලින් දැනුවත් වීම දැනුම වර්ධනය වන්නට වන්නට පතපොත වැඩියෙන් පරිශීලනය කරන්නට කරන්නට ලෝකයේ පිළිබඳව විශ්වයේ පිළිබඳව දැනුම ලැබෙන්නට ලැබෙන්නට තරුණ පිරිස බොහෝ විට සමහර ජීවිතවලදී Tamanට වැඩ නැති ඒ වගේම ඵලදායී නැති නිෂ්ඵල දේවල් අතහැරලා ඵලදායී දෙයට සඵලදායී දෙයට අර්ථවත් දෙයට අරුත්සුන් දෙයින් ඈත් වෙලා අර්ථවත් දෙයට නැඹුරු වෙලා ජීවිතේ සකස් කරගන්නට තමන් බොහෝ වෙලාවට මේ ධර්ම ශ්‍රවණය කරන බණමග ගමන් කරන තරුණ පිරිස් අපිට දැන් දැන් දක්නට ලැබෙනවා. ඉතින් මේ තරුණ පිරිසට තරුණ කාලයේදී අර බාල කාලේ අපේ ජීවිතය ගැන වැඩියෙන් අපි හිතන්නේ නැහැ. මොකද සමහර තරුණයන් හොඳ පිරිසක් එකට එකතු වුණාම ඒ අය සමග ජීවිතය ප්‍රගතිශීලීත්වය කියන්නේ ජීවිතයේ අධ්‍යාත්මයෙන් ප්‍රගතියටත් සමාජ ප්‍රගතියටත් ඒ වගේම දියුණුවේ ප්‍රගතියටත් යන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට වැරදි මගට පිළිපන්න අය නැත්නම් වැරදි බංගොස්සේ යන අය වැරදි මිතුරන් වැරදි සමාජය සුරු කරගෙන සමහර විට එහෙම ගමන් කරන පිරිස සමාජයට ද්‍රෝහි වෙලා මව්පියන්ට ද්‍රෝහි වෙලා ඒ වගේම රටටත් ජාතියටත් ද්‍රෝහීන් බවට පත් වෙලා බොහෝ විනාශකාරී වැඩවල යෙදෙන අවස්ථාවලුත් තියෙනවා. ඒක නිසා මේ කාලයේ මෙසේ ගත කළොත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මේ අවදි තුනේ ඊට වැදගත් අවධියක් තමයි තරුණ අවධිය. තරුණයෙකු හොඳ මගට ගියොත් තමන්ගේ ජවයෙන් තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ඒ මොහොතේදී තරුණ කාලයේදී ඇති වෙන මානසික ශක්තිය නිසා ඒ වගේම අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ වීරිය වඩන්නේ ඒ වීරිය ලැබෙන්නේ තරුණ කාලයේ ගතට සිතට දෙකටම. ඒක නිසා සවිමත් වූ ගතත් සිතත් දෙක නිසා තරුණයෙකුට බොහෝ යහපත් පැත්තට නැඹුරුනොත් යහපත් දේවල් කරලා සමාජ සුබ සාධනයට සමාජයට ආශිර්වාදයක් වෙන්න සමාජයේ සුවඳපත් කරන්නට බොහෝ කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා අපේ බණ පොතේ සඳහන් වෙලා තියෙන මගමානවක ජාතකයේදී පින්නතුන් ආලා ඇති මග කියලා කියන්නේ තරුණයෙක්නේ. මේ තරුණයා තනියම තමයි ඉස්සල්ලාම යහපත් වැඩ කරන්නට පටන් ගත්තේ. ඉන්පසුව තමන්ට රුචි තමන්ට කැමති මේ මගමානවකයාගේ මානවකයා කියලා කියන තරුණයා මේ මගමානවකයාගේ කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමැති පිරිස් එක එක්කනා එකතු වුණා. ඔහොම වෙලා විශාල සමාජයක් විශාල සමාජයක් කියලා කිව්වේ බොහොම දැහැමි සමාජයේ සමාජිකත්වයේ ලැබුණු නැත්නම් මේ පිරිස එකතු වෙච්ච පිරිස 30ක් පමණ වුණා. මේ අත්තු බොහෝ විට ජීවිතයේ කලේ වැරදි දේවල් නෙවෙයි. යහපත් මග යමින් දැහැමිව හැසිරෙමින් ඒ වගේම සමාජයට සුබදායක සමාජයේ සුබ සාධනය සඳහා හේතු වෙන විවිධ විදිහේ කටයුතු තමන්ගේ ශ්‍රමයෙන් ශක්තියෙන් ඒ වගේම තමන්ගේ බුද්ධියෙන් සමාජයට සිදු කළා. වැව් පොකුණු ඉදි කළා අහිංසක මිනිසුන්ට පිහිට වුණා මම්මාවත් තෙලි කළා ඒ වගේම සිව්මන් සංවල ඒ තැන්වල පින්තාලි ඉදි කළා මෙවැනි බොහෝ පින්කම් ඇයත් විසින් සිදු කළා අපි දන්නවා එදා විතරක් නෙවෙයි අද සමාජයේත් ගත්තාම පින්නතුනි අපිට පේනවා කීප දෙනෙක් එකතු වෙලා යහපත් වැඩක් කරනකොට ඊට වඩා වැඩි පිරිසක් ඒ දෙස බලාගෙන සිට ඒවා විවේචනය කරමින් ඒවාට ඊර්ෂ්‍යාවෙන් ඒ වගේම කෝපාවිෂ්ඨ වෙන පිරිස සමහර විට ඉන්නවා. තමාට ලැබෙන වාසියක් නැති වෙන නිසා හෝ සමාජයට ලැබෙන සමාජ තත්ත්වයක් නැති වෙන නිසා හෝ තවත් පිරිසක් ඉදිරියට එසේ එකට එකතු වී විශාල සමාජ මෙහෙවරක් කරනකොට ඒ තැන Tamanට නොලැබෙන විට කෝපය, ద్వේෂය සිත තුළ ඇති කරගෙන තමා විසින්ම ඒ විනාශකාරී සිටිවිලි නිසා සමාජයටත් ඒ වගේම යහපත් මිනිසුන්ටත් අහිතකාරී දේවල්, අසුභවාදී දේවල් කරන්නට පෙළඹෙනවා. ඉතින් එදත් ඒ කාලෙත් ඒක කළා. රජතුමාට ගතු කේලම් කිව්වා. රජතුමා මේ පිරිස කෙරෙහි ඇති කරගත්ත කෝපය නිසා රජතුමාට සිද්ධ වුණේ කැකිල්ලේ රජතුමාගේ තීන්දුවක් ගන්න. ඒ රජතුමත් මේ යහලියෝ මිත්‍රයෝ මගමානවකයන්ගේ පිරිස ඇතුම් ලබා පාගවා මරන්නට රජතුමා නියෝගයක් දුන්නා. නමුත් මේ පිරිසට මැරන්ට නියම වෙච්ච වෙලාවේදී මගමානවකයා ඒ ඇත්ත සිළු දෙනාටම අවවාදයක් කරනවා. මොකද්ද මේ අවවාදේ? මිත්‍රවරුනි අපි සමාජයට හෝ පුද්ගලයෙකුට හෝ කිසිදු කෙනෙකුට වෛරී සිතක් ඇතුව කෝප සිතක් ඇතුව අපි කිසි කෙනෙක් නරක දෙයක් කළේ නැහැ. අපි මෙත් සිතින් යුක්තව මේ සියලු දෙනාටම යහපතක් ඒ වගේම ඔවුන්ගේ ජීවිතවලට පිළිසරණක් අපි වුණේ. අපි හැමදෙනෙක්ම මේ කාර්යයන් කිරීමේදී අපිටල තිබුණේ මොකද්ද? අසරණ සරණ ගුණය. අනුන්ට පිළිසරණ වීමේ ගුණය. මෙත් වැඩීමේ ගුණය. එනිසා අපි ඒවා අබමල් රේණුවක තරම්වත් කිසිදු විදිහකින් paluddක් ඇති කරගත යුතු නැහැ. ඒක නිසා අප කෙරෙහි අගාධ බැඳගෙන ක්‍රෝධ සිතින් යුක්තව රජතුමාට ගතු කේලම් කියපේ ඇත්තන්ටත් ඒ වගේම දැන් මේ මොහොතේදී අපව මරන්නට නියෝගය දුන් රජතුමා කෙරෙහිත් අපව මරන්නට යොදාගත් හස්ති රාජා කෙරෙහිත් ඒ වගේම හස්ති රාජා මෙහෙයවන වදකයා කෙරෙහිත් අබමල් රේණුක තරම්වත් අල්පෙනිත තුඩක් තරම්වත් කිසිදු විදිහක අමෛත්‍රියක් Tamange සිත් තුළ පහළ කරගන්න එපා. අපි මෙතෙක් රැකගත්තේ යහපත් ගුණය, හොඳ ගුණය, මෙත් ගුණය අප තුළ ඇති කරගෙන එයත්න්ට වෛරයක් නොකොට අප කළ හොඳ දේවල් සත්‍යක්‍රියා කරමු කියලා. හැබැයින්ම සත්‍යක්‍රියාවේ බලය බලන්න පින්නතුනි. මේ ඔවුන් මුණින් තලා කරලා පේලියට සිට බිම මුණින් තලා කරලා රාජාංගනේ රජමිදුලේ හස්තීන් කීප දෙනෙක් පළවෙනි හස්තියා ගෙනාවා. ඒ හස්තියා ඔවුන් පාගවලා හෙන්ඩුවෙන් ඇනලා කුපිත කරවලා මොවුන් පාගවා මරන්නට නියෝගයේ ලැබිච්ච වෙලාවකදී හස්ති එතනට ඇවිල්ලා හස්ති රාජයා අර ඇතා තමන්ගේ පෙර තියෙන පාදකයේ දන දෙක නවාගත්තා එතන එහෙම. ඊට පස්සේ ඔහුට කිසියම් විදිහක අපහසුතාවයක් නිසාය කියලා පළවෙනි දෙවෙනි තවත් දෙන්නෙක් ගෙන්නවා. ඒ සියල්ලෝම එසේ කිරීම නිසා රජතුමාට විශ්මයක් ඇති වුණා, පුදුමයක් ඇති වුණා මේ මොකක් හෝ බලයක් තියෙන්න ඕනේ කියලා. මගමානවකයාගෙන් කතා කරලා අහනවා ඔබ ළඟ තියෙන මන්ත්‍රයක්. ඔබ ළඟ මන්ත්‍රයක් තියෙනවද? හො ස්වාමීනි මගල අපි ළඟ මන්ත්‍රයක් තියෙනවා. ඒ මන්ත්‍රය කුමක්ද කියලා ඇහුවට පස්සේ මහරජතුමනි අපි ළඟ තියෙන අමුතු මන්ත්‍රයක් නෙවෙයි මේක. අපි යහළු මිත්‍රයෝ අපි සිළු දෙනා මේතා කටයුතු කළේ බොහොම සංසුන් සිතකින් අනුන්ට මෙත් වඩමින් අපේ ජීවිත කාලයේ නිෂ්ප්‍රයෝජනේ ගත කරන්නේ නැතුව කාලයෙන් ප්‍රයෝජන අරගෙන මේ සමාජයේට සිත සැලසෙන කටයුතු කාර්යයන් තමයි අපි සිළු දෙනා මේකට එකතු වෙලා කළේ. ඒ නිසා ඒ කරපු කාර්යයන් අපි කිසිදු විදිහකින් අනුන්ට හිංසාවක් නොවන කටයුතු නිසා මෛත්‍රී සිතින් කරපු නිසා අපි හැම දිනෙකම එකට එකතු වෙලා මිත්‍රශීලී වේවා කරපු නිසා අපි මරන්නට නියෝග කළ ඔබටත් ඒ වගේම ඔබතුමාට ගතු කේලම් කියපු අයටත් මේ ඇතුන්ටත් වදකයාටත් අප තුල ඇත්තේ කෝපයක් වෛරයක් නොව මෛත්‍රියකමයි. ඒක තමයි අපේ මන්ත්‍රය කියලා කිව්වා. රජතුමා ඒ වෙලාවේදී තමයි තේරුම් ගත්තේ මේ තරුණ පිරිස බලන්න නොසොයා නොබලා අද වුණත් සමහර විට අපේ සමාජයේ සමහර මිනිස්සු ඉක්මන් තීන්දුව වලට එනවනේ. ඉතින් මේ රජතුමා ඒ තීන්දුව ගත්ත වෙලාවේ අර පිරිසගේ තිබුණු සත්‍යක්‍රියා බලය කරපු දේවල් වල සත්‍ය මෙනෙහි කිරීමේ බලය නිසා ඔවුන් ජීවිතේ බේරුණා මිසක නැත්තම් ඔවුන් පාගවා විනාශ කරන්න තමයි කල්පනා කළේ. රජතුමා සියලු සතු දැනගත්තා. රජතුමාට මේ ආරංචි දුන්න පිරිස කෝප සහගතව වෛරී සිතින් යුක්තවයි මේක කළේ. ඒක නිසා ඔවුන්ට නිසි දඬුවම් දී මේ ඇත්තන්ට ඒ කාර්යයන් කරගෙන යන්න රජතුමාගේ රාජානුග්‍රහය ලැබුණා. තරුණ කාලයේ තරුණ ජීවිතවල පින්නතුණි අපි දන්නවා අදත් අපේ සමාජයේ ලෝකය ගැන අපි කතා කරන ඉස්සෙල්ලා අපේ මේ පුංචි රට ගැන අපි හිතුවොත් සමහර අයත ගම්දනව්වල නගරවල සමහර වෙලාවට එකට එකතු වෙන තරුණ පිරිස් ඉන්නවා. සමහර තරුණ පිරිස් බොහෝම සාමයෙන් යුක්තව සමගියෙන් යුක්තව එකට එකතු වෙලා ಜಾති කුලාගම් ભેදයක් නැතුව සමාජ සුබ සාධනය සඳහා තමාගේ ආගමික දියුණුව සඳහා ජාතියේ ප්‍රබෝධය සඳහා රටට ගමට සහනයක් සැනසෙල්ලක් ඒ වගේම ආස්වාදයක් ලැබෙන ආකාරයෙන් කටයුතු කරන පිරිස ඉන්නවා. හැබැයි වැඩි සංඛ්‍යාවක් එහෙම අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඊට වඩා අපිට දකින්න ලැබෙන්නේ සමහර තැන්වල හන්දි ගණනේ ඒ වගේම සමහර වෙලාවට එකට රොක් වෙන්න පුළුවන් කවර හෝ තැනක් තිබුණා ඒ තැන්වල පාරවල් වල මේ මිනිස්සු ගමන් කරන පොදු ස්ථානවල සමහර ඇත්තෝ එකට එකතු වෙලා බොහෝ වෙලාවට කාලයේ Tamanගේ කාලයේ වටිනා කාලයේ මේ ජීවත් වෙන අපි ටික කාලය තුලදී කොයි මොහොතේ අපේ ජීවිතේ විනාශ වෙනවද කියලා පින්නතුනේ අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නොදන්නා අපි අපි අපේ කාලයෙන් වටිනා කාලයෙන් ජීවිතයට සමාජයට ලෝකයට කරන ප්‍රයෝජනවත් යමක් ගැන හිතන්නේ නැතුව කතා කරන්නේ නැතුව සමහර ඇත්තෝ බොහෝම විනාශකාරීව කාලය ගත කරමින් ජීවිතත් විනාශ කරගනිමින් සමාජයටත් පිළිලයක් වෙමින් සමාජයේ වනසන සමාජයට වින කරන පිරිස් බවට පත් වෙලා සිටිනවා. ඒක නිසා එහෙම කරන ඇත්තන්ටත් අර සමාජ සුබසාධනයේ සඳහා සමාජයේ අස්වැසිල්ල සඳහා සමාජයට සැනසෙල්ලක් සඳහා කටයුතු කරන පිරිසත් මේ දෙපිරිසම කවදා දවසින් දවස අපි ගත කරලා කවදා හෝ දවසකදී අපි අපේ ජීවිතේ තරුණකම ඉක්ම වෙලා වියපත් බවට පත් වෙනවා. වය වෘද්ධ බවට පත් වෙනවා. ඒ වයසට පත් වෙනකොට පින්නතුනේ වාර්ධකයේ මුනි වෘතේනා වයසට යනවා කියලා කියන්නේ හරියට මුනිවරයෙක් වගේ. මුනිවරයෙක් කියලා කියන්නේ මුනි කියලා කියන්නේ තාපසයෙක් වගේ. තාපසයෙක් සාමාන්‍යයෙන් අපිට වයසට ගියත් නැතත් තරුණ කාලේ තාපසයෙක් වෙන්නට පුළුවන්. මහලු වයසටපත් වුණාමත් තාපසයෙක් වෙන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි තාපසයෙක් වගේ කියලා කියන්නේ රැවුලව වවාගෙන කොණ්ඩේ වවාගෙන නැත්තම් කොණ්ඩයක් බැඳගෙන සරුවාලයක් ඇඳගෙන හිටියට නෙවෙයි. තාපසයෙක් කියලා කියන්නේ වාර්ධකයේ මුනිවෘතීනාම් යෝගානන්තේ තනොත්තේජා. තාපසේක් සාමාන්‍ය කරන්නේ යෝගාවචරයේ හැටියට ජීවත් වෙනවා. භාවනාවක් කරමින් යෝගාවචරය කියලා කියන්නේ භාවනා කරන ඇත්තුනේ. එතකොට වයසටපත් වෙනකොට හරියට තාපසයෙක් වගේ භාවනා කරමින් ජීවිතය ගත කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙම භාවනා කරන්න සිත එකඟ කරගන්න සිත සමාධිගත කරගන්න අපිට පුළුවන් කමක් නෑ නේද පින්නතුනේ? අපේ බාල කාලයට වඩා තරුණ කාලයේදී අපේ ජීවිතයේ නිස්කාරණේ নিরපරාදේ කාලය ගත කරමින් තමාගේ ආධ්‍යාත්මික දියුණුවට කටයුතු සලසා ගත්තෙත් නැහැ. සමාජ මෙහෙවරක් ඉටු කළෙත් නැහැ. ඒ වගේම තමන්ගේ යසවිසුරු සම්පත් වෙනුවෙන් තමන්ගේ කාලය ගත කරලා ධනයක් එකතු කරගෙන ඒ වගේම ප්‍රයෝජනවත් දෙයක් තමන්ටවත් ලෝකයටවත් සිදු කළෙත් නැත්නම් එහෙම නැති කෙනෙක් තමන්ගේ තරුණ කාලේ ඉක්ම වෙලා ගියාම ඔහුට සතුටු වෙන්න පුළුවන්කමක් තියනවාද? ඒක බුදුරජාණන් වහන්සේ ඒකයි මේ ගාථායෙන් දේශනා කළේ. අචරිත්වා Brahmacharyan අලද්දා යොබ්බනේ දනං යොබ්බනේ කියලා කිව්වේ තරුණ කාලේ. තමන්ගේ තරුණ කාලයේදී අලසව ඉඳලා වැඩකට නැතිව ඉඳලා ඔහේ කාලය ගත කරලා ධනයක් උපයාගත්තෙත් නැහැ තීන ධනෙ විනාශ කරගෙන සමහර වෙලාවට දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සවැත් නුවර මහා ධන සිටුවරේ ඔහුට තිබුණා 80 කෝටියක් ධනය. මේ 80 කෝටියක් ධනය තිබිච්ච මේ සිටුපවුලට හිටිය එකම දරුවයි, එකම පුතයි. ඒක නිසා දෙමව්පිය මේ දරුවාට මේ පුතාට අධ්‍යාපනයක් එහෙම නැත්නම් වෙනත් මොනවාක්වත් උගන්වන්නට අවශ්‍ය නැහැ. ජීවත් වෙන්නට අවශ්‍ය කරන කෝටිය කෝටි ගාණක් ධනය තියෙනවා. පොඩ්ඩක් නෙවෙයි 80 කලක් 80 කෝටියක්. ඒක නිසා ඔහුට ඔහෙ ජීවත් වෙන්න ඉඩ හැරියා. ගුණධර්මයක් ඉගෙනුවෙත් නැහැ. ඒවා අමුතු ඉගෙන ගත්තෙත් නැහැ. ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තෙත් නැහැ. උපන්නාට මේ ලෝකේ ධනෙ තිබුණ දැන් සමහර සමහර ධනවත් මිනිස්සු හිමනේ ජීවිතේ තමන්ට ධනෙ තිබුණා නම් ධනෙ තමයි තමන්ගේ දෙමව්පියෝ ඒ වගේම වැඩිහිටියෝ ඒ වගේම තමන්ගේ ගැලවුම්කාරයා කොට සලකන්නේ. ඔය අතර ඒ අසලම කිට්ටුවේම තවත් සිටු පවුලක් තිබුණා. ඒ සිටු පවුලටත් තිබුණා 80 කොටියක් ධනෙ. ඒ කියන්නේ 80 කලක් ධනෙ තිබුණා. හිටියේ එක දරුවයි, දියණියක්. පවුල් දෙක බොහොම හොඳට ගැලපෙනවා. ධනෙ 80 කෝටිය 80 කෝටිය තියෙනකොට දෙපැත්තෙම එකතු වුණාම ධනෙ එතකොට 80 කෝටි ඒවා දෙකක් එකට එකතු වෙනවා. 160 කෝටියක් ධනය. දැන් ඉතින් මේ දෙන්නටම අර කට්ටියත් කල්පනා කරේ තමන්ගේ දියණියටත් ජීවත් වෙන්න ධනෙ තියෙනවා. ඒක නිසා ධනෙ තියෙන නිසා වෙන වෙහස මහන්සි වෙන්න ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දෙගොල්ල කතා වෙලා විවාහය කරලා දුන්නා. දෙමව්පියෝ දෙපාර්ශ්වයේම මිය ගියා. දැන් තියෙන 160 කෝටියක් ධනය මේ ධනයට එකම තැනක එකම වෙලාවකවත් ටිකක්වත් එකතු වුණේ නැහැ. මේ තියෙන මහා ධන සම්පත්තිය මේ ඇත්තෝ පොඩ්ඩක්වත් අර තුඹස හදන වේය වගේවත් පොඩ පොඩ හරි ඒකට එකතු කරනවා වෙනුවට කලේ කුමක්ද? තියෙන දේ කිසිදු විදිහක එකතුවක් නැතුව තියෙන දේ වියපැහැදම් කළා. වියපැහැදම් කළෙත් යහපත් දෙයට නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ වියපැහැදම් කරන ක්‍රමයකට දේශනා කළානේ. මා හිතන්නේ ලෝකයේ හිටපු මහා ආර්ථික විද්‍යාඥය සම්බුදුරජාණන් වහන්සේ. කෞටිල්‍යට වඩා බුදුරජාණන් වහන්සේ අපිට සිඟාලවාද සූත්‍රයේදී දේශනා කරා කොහොමද මේ ධනය Taman ඒවා බෙදා හදාගෙන කටයුතු කරන්නේ හම්බෙන දේ කියලා. ඉතින් මෙතනදී මේ ධනය වියදම් කළෙත් නරක නපුරු දේවල් වලට. දූකෙලියට, සුරාවට, ඒ වගේම වෙනත් වෙනත් Tamanට නොවටිනා කාලවලදී ඇවිදිමින් ඒ වගේම නාට්‍ය සංදර්ශන ආදී නරඹමින් ඒ වගේම කෙලිලොල් ගතියෙන් ඒ වගේම සුරාව පාවිච්චි කරමින් මේ විදි විනාශකාරී වලට බොහොම වේගයෙන් මේ ධනෙ වේපෑදම් කරා. කිසිම මසුරුකමක් නැතුව. වැඩි කල් යන්න හම්බුන්නේ නැහැ මේ දෙදෙනාගේ මේ කෝටි ගාණක් ධනෙ ටිකෙන් ටික ටිකෙන් ටික නැති වෙලා ගියා. ගෙදර තිබුණු තමන්ගේ සිටුමාලිගයේ තිබුණු වටිනා වඩමුට්ටු ටිකත් ඊළඟට විකුණලා තමන්ගේ අවශ්‍යතාවයන් සිදු කරන්න. අපි දන්නවා සුරාවට හුරු වෙච්ච මිනිස්සෙක් ඒ වගේම නරක නපුරු දේවල් වලට විවිධ දේවල් තියෙනවා අපේ සමාජයේ එකලක් තිබුණා. ඒවට හුරු වෙච්ච මිනිස්සු තමන්ගේ ධනය කනකර ආභරණ, gedara තියෙන බඩු මුට්ටු පවා විකුණලා තමන්ගේ ඒ සුව සම්පත්, කාම සම්පත් භුක්ති විඳිනවා. ඉතින් මොවුණු සිදු කළේ එහෙමයි ඒවා ඔක්කොම විනාශ වෙලා අන්තිමට තමන්ගේ සිටු මාලිගයත් අහිමි වෙලා දෙදෙනාම පාරේ යාචකයන් හිඟන්නම් බවට පත් වුණා. දැන් මේ යුවල හිඟන යුවල. දවසක් චේතවනාරාමේට අසලින් යනකොට පොඩි හාමුදුරු නමක් පළතුරු මේ දෙදෙනාට පරිත්‍යාග කළා. බුදුරජාණන් වහන්සේ මේක බලාගෙන ඉඳලා සරියුත් හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාරනවා. බලන්න සාරිපුත්ත. මේතරම් කෝටි ගාණක් ධනෙ තිබිච්ච පවුල් දෙකක් මේ. දෙපාර්ශයටම 80 කෝටිය බැගින් ධනෙ තිබුණා. මේ ධනය කිසි කෙනෙකුට බෙදුනේ නෑ මේ දෙදෙනා විවාහය සමග මේ දෙදෙනාට මේ ධනෙ එකතු වුණා. නමුත් නොබෝ කලක් යනකොටම මේ ධනය සියල්ල වැරදි මං ඔස්සේ ගමන් කරලා වැරදි දේට යොදවලා මේ තරුණ යුවලගේ ජීවිතයේ සියලුම දේවල් විනාශ කරගෙන Tamanට අන්තිමට මහා මග හිඟන්නම් බවට පත් වෙන්න සිද්ධ වුණා. මේ බණහන පින්නතුනි පින්නතුනුත් හිතලා බලන්න අපේ සමාජය අපිට විපරම කරලා බැලුවොත් ගමේ ගොඩේ නගරේ රටේ එවැනි පුද්ගලයෝ ඉන්නවා. ඕන තරම් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කළේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේදී තමන්ගේ තරුණ කාලයේ ජවයේ තියෙන කාලයේ ශක්තියේ තියෙන කාලයේ හොඳ පැත්තට මනස යදෙව්වොත් ජීවිතය හදාගන්න පුළුවන් කාලේ ඒ වගේම ඒ වීරියෙන් ගොඩනගා ගන්න පුළුවන් කාලේ තමන්ගේ ජීවිතය ගැන හිතලා තවත් කලක් ජීවත් වෙනවා නම් මරණ තුරා ජීවත් වෙීමට අවශ්‍ය කරන දේ පරලොව ජීවිතයට අවශ්‍ය කරන දේ මෙලොව විතරක් අපි සාක්ෂාත් කරගෙනමදි බෞද්ධෝ අපි දන්නවා නැවතත් අපිට ආත්මයක් උත්පත්තියක් තියෙන බව. නැවත අපිට උත්පත්තියක් තියෙන බව දන්නවා. ඒක නිසා ඒ ලබන උත්පත්තියේදී අපිට ජීවිතයේ සූපත් කරන්න සනසාලා ගන්නට. ඒ වගේම මේ ජීවිතයේදී අපිට යහපත්ව ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් සම්පාදනය නොකරගත්තොත් අවසාන කාලය වෙනකොට අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? කොස්වාලිහිණියෙක් වයසටපත් වෙච්ච නාකි වෙච්ච කොස්වාලිහිණියෙක් ඇවිදින්න බැරි හරියට පියාඹන්න බැරි කොස්වාලිහිණියෙක් බිලක් ළඟට ඇවිල්ලා ජලය නැති ජලය නැතකොට ඒකේ මත්ස්‍යොත් නැහැ ජලය නැතිකොට මත්ස්‍ය නැති මේ හිස් විලක් ළඟට ඇවිල්ලා ඒ කොස්වාලිහිණියා Tamanට කන්න ගොදුරට යමක් නැති නිසා එතනට වෙලා හූල්ල හූල්ල ඉන්නවා නමුත් ඔහුට ඇවිදින්නත් බෑ යන්නත් බෑ මොකද වයසටපත් වෙලා වියපත් වෙලා මිනිස් ජීවිතයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ජින්න කොඤ්ඤා බුදුහාමුදුරු දේශනා කරන ගාථායේදී වජායන්ති කීනං මච්චේව පල්ලලේ ආන් ඒ වගේ අපේ ජීවිතත් තරුණ කාලයේ කරගන්න පුළුවන් කාලයේ යහපත් දේ අපේ අපේ සිත යොමු කරන්නේ නැතුව විනාශකාරී දේවල් අරුත්සුන් දේවල් ජීවිත තුළ සිදු කරගත්තොත් එහෙම අවසාන කාලයේදී අපට සිද්ධවන්නේ පින්නතුනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ කොස්වා ලිහිණියක් වගේ අපේ ජීවිතය කම්පාවටපත් කරනවා. සමහර මිනිසුන්ගේ ජීවිත තමන්ගේ පුළු බල පුළුවන්කාරකම තියෙන කාලේ තමන් හිතනවා මම තරම් මට තරම් ධනෙ මට තරම් මේවා කරන්න මට තරම් මේවායෙන් තෘප්තියක් ලබන්නට තවත් මිනිස්සු නැහැ කියන යටිසිතේ හැඟීම ඇති කරගෙන කටයුතු කරමින් ජීවත් වෙන සමහර කෙනෙකුට අවසාන වෙලාවේදී තමන්ගේ කියන දේවල්වත් නැති වෙලා යනවා. බොහොම වේදනාවටපත් වෙනවා පසුතැවිල්ලටපත් වෙනවා ජීවිතය ගැන උකටලී බවටපත් වෙනවා ආන් ඒක නිසා පින්නතුනි අපි අපේ අනාගතය පිළිබඳව ජීවිතයේ හිතලා අනාගත ලෝකය ගැන හිතලා මතු ජීවිත ගැන හිතලා අපි ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕන විශේෂයෙන්ම මේ ධර්ම ශ්‍රවණය කරන ටිකක් හෝ තරුණ පිරිසක් ඉන්නවා නම් පින්වත් තරුණ පින්නතුනි ඔබට ඔබේ ජීවිතයේ සාර්ථක වඩා යහපත් ජීවිතයක් බවට පත් කරගන්නට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාථාව අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි පසුතැවීමට පත් නොවේ තරුණ කාලයේ ජීවිතයේ අපිට ඉදිරියට ජීවිතයේ අපි ජීවත් වෙන්න ඕන පිළිවෙල කෙසේද කියලා තින් දැනගෙන අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපට පුළුවන්කම ලැබෙන්න ඕන. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු ගණනාවක්ම තියෙනවා පින්නොතනේ. මිනිස්සෙක් හිතන්න ඕන තරුණ කාලයේදී මොන මොන පැතිවලින්ද කියලා. ඒ කියන්නේ අපි ජීවිතේ ඉස්සලාම යථා අවබෝධය ලබන්න යථාර්ථ අවබෝධය කියලා කියන්නේ. යථාර්ථය අපි දැනගෙන ඉන්න එපාය. යථාර්ථය තමයි අපි. අපි ලෝකයේ ඉපදුනා. අපේ බාල කාලයක් තිබුණා. තරුණ කාලයට අපිපත් වෙනවා. තරුණයෙක් හැමදාම තරුණයෙක් වශයෙන් කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. මේ බණහන පින්නතුන් වියපත් පින්නතුන් ඉන්න පුළුවන්. ඒ ඒ ඇත්තන් තමන්ගේ තරුණ කාලේ ඉවත් වී ගිය තරුණ කාලයේ ගෙවපු පින්නතුන් හිතනවා ඇති අපිට තරුණ කාලයක් තිබුණා ඔබ හිතන්නේ එතකොට තරුණ පින්නතුන්ට අපි තරුණ ජීවිතය අපි මේ ගත කරන්නේ එතකොට අපිත් අපේ අම්මා වගේ අපේ තාත්තා වගේ ඒ වගේම අපේ ආච්චිලා සීයලා වගේ ආච්චිලා සීයලාගේ දෙමව්පියොත් හිටියනේ ඒ ඇත්තෝ අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා මීමුත්තා කියලා හත්මුතු પરම්පරාවක් ගැන අපි කියවෙනවානේ එතකොට ඒ ඇත්තකෝ ඒ ඇත්තන්ට මොකද වුනේ ඒ ඇත් මවකගේ කුසේ පිළිසිඳගෙන දසමාසයක යෑමෙන් මේ ලෝකෙට බිහි වෙලා බිහි වෙච්ච හෝ ටිකෙන් ටික නැගී සිටලා ඊළඟට තරුණ බවටපත් වෙලා වියපත් බවටපත් ඒ මධ්‍යම වයසෙන් වියපත් බවටපත් වෙලා ඒ අයට ජීවිතේ සිදු වුණේ ඒකයි අපිටත් මේක සිද්ධ වෙනවා මේක තමයි ලෝකේ යථාර්ථය මේක දකින්නට බුදුරජාණන් වහන්සේ හේතු වෙන ප්‍රඥාවේ කරුණු තුනක් උන්වහන්සේ දේශනා කළා පළවෙනි එක තමයි සුතමය ප්‍රඥාව දෙවෙනි කාරණය තමයි චින්තාමය ප්‍රඥාව. තුන්වෙනි කාරණය තමයි භාවනාමය ප්‍රඥාව. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ සුත කියලා කියන්නේ අසනවා පින්නතුනේ. දේවල් ඇසීම නිසා අපේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ ධර්ම දේශනා දේශනා කරවනවා කියලා කියන්නේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. සුතමය ඥානය. ඕක සුතමය ඥානය. උදම් බුදුරජාණන් වහන්සේටත් තෙසත්තා ඥානයක් තිබුණා. ඒ ඥාණයෙන් එක ඥානයක් තමයි සුතමය ඥානය. එතකොට සුතමය ප්‍රඥාව. සුතමය ප්‍රඥාව ඇති වෙන්නේ ඇසීම තුළින්. Taman ශ්‍රවණය කිරීම තුළින්. දැන් මේ බණහන පින්නතුන්ට සමහර විට නොදන්නා දේවල් අහගන්න පුළුවන්. ඇසූ දේවල් තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති. ওই විදිහට අපේ බර පොතේ සඳහන් වෙන නොඇසූ දේවල් අහන්න පුළුවන්. ඒ වගේම ඇසූ දේවල් පිළිබඳ අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම කංකං විතරතේ තමන්ගේ ඇති වෙන සංකාදුරු කරගන්න පුළුවන්. එනිසා සුතමය ඥානය ඇති වෙන්නේ. ඥානය දියුණු කරගන්න ඇසීම බොහෝ වෙලාවට හේතු වෙනවා. ඊළඟට චින්තාමය ඥානය. ඒ තුලින් අපේ සිටිවිලි සිටීම නිසා අපිට ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඒකට හුඟක් හේතු වෙනවා අපි මේ අසන දේවල්. ඇසීම නිසා පින්නතුනේ අපේ ප්‍රඥාව දියුණු වෙනකොට ඒ ප්‍රඥාවන්තයාට පුළුවන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඔකට තමයි කියන්නේ බහුසුතතාවය කියලා. මංගල සූත්‍රයේ දේශනා කළේ බහුසුතතාවය. මේ බහුසුතතාවයේ ඇති කරගත්ත කෙනෙකුට බොහෝ දැනුමක් ඇති කෙනෙකුට බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකුට බොහෝ ඇසූ පිරූ තැන් ඇති කියලා කියන්නේ අසල තමන්ගේ සිතෙහි බොහෝ දැනුම ප්‍රඥාව දියුණු කරගත්ත කෙනෙක්. එතකොට එයාට පුළුවන් චින්තාමය ප්‍රඥාව ඇති කරගන්න. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ සිතා තමන්ගේ සිතෙන් සිතා ප්‍රඥාව දිනු කරගන්න. එතකොට තමයි විවිධ යහපත් සංකල්පනා සිත් තුළ පහළවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැනි මහා උතුමන් වහන්සේ නමකට උන්වහන්සේ මේ ලෝක සත්වයා ගැන හිතන්නට ඒ වගේම අනාගත ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව දේශනා කරන්නට උන්වහන්සේට ඒ චින්තාමය ප්‍රඥාව පහළ වුණා. ඒ එතකොට අපිට මේ සුතමය ඥානය ප්‍රඥාව නිසා ඒ වගේම චින්තාමය ප්‍රඥාව අපිට ඇති වෙනවා. විවිධ දේවල් හිතන්න පුළුවන්. ඒ හිතන ගමන් ප්‍රඥාව නිසා පින්නතුනි අපිට පුළුවන් වැරදි දේ අපෙන් ඉවත් කරන්න. මේකේ වැදගත්ම දේ ඒක තමයි. ප්‍රඥාව කියලා කියන්නේ හොඳ නරක දෙයක් ලෝකයේ තියෙනවා නම් ඒකෙන් යහපත අයහපත දෙක වෙන් කරගන්නට පුළුවන් ශක්තිය අපිට මේ ප්‍රඥාව තුළින් තියෙනවා. දැන් මිනිසුන්ට බොහෝ වෙලාවට නැත්තේ ඕකයි. මොකද හොඳ දේවල් තියෙනවා ලෝකේ වුණ තරම්. නරක දේවල් තරමට හොඳ දේවලුත් අපි හිතනවා තියෙනවා කියලා. ඉතින් සමහරව අපි කියන්නේ වුණාට නරක ලෝකේ වැඩි කියලා නෑ නරක තරමටම අපි විශ්වාස කරන හොඳ දේවල් ලෝකේ තියෙනවා. නමුත් අපි සොයාගෙන යන්නේ නෑ. ඒව ගැන හිතන්නේ නෑ. ඒව ගැන කල්පනා කරන්නේ නෑ. ඒව ගැන කතා කරන්නේ නෑ. ඕනම අපි බලුවොත් එහෙම පුවත්පතක් බලුවොත් විද්‍යුත් මාධ්‍යයක් බලුවොත් හොඳ දේවල් උලුප්පලා දක්වනවාද කියලා ඔබ හිතලා බලන්න අවංකව. පුවත්පතක් ගත්තොත් පොල් අකුරෙන් සමහර වෙලාවට ඒකේ මුලින් තියෙන විශේෂ ශීර්ෂයක් යටතේ පළවන්නේ සමාජයේ ලෝකයේ අපාතර සිදුවෙච්ච වැරදිම වැරදි දෙයක් තමයි. හොඳ දෙයක් පැත්තක කොනක එහෙම නැත්නම් අන්තිම පිටුවේ තමයි සමහර විට පළවන්නේ. මේකදී මේ කාටත් හැම කෙනෙකුටම කරන චෝදනාවක් අපිට දකින්න තියෙන දෙයක්. ඉතින් ඒක නිසා පින්නතුනේ මේ ප්‍රඥාව අපිට මේ ඥානය ප්‍රඥාව තියෙනකොට අපිට ජීවිතයේ යහපත අයහපත හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ගිහියෙකුට වේවා පැවිදි කෙනෙක් පැවිදි උතුමෙකුට වේවා කාන්තාවකට වේවා පුරුෂයෙකුට වේවා මේ කාට කාටත් පුළුවන් පින්නතුනි මේ ප්‍රඥාව දිනු කරගන්න ක්‍රම තුනෙන් පළවෙනි ක්‍රමය සුතමය ඥානය ප්‍රඥාව දිනු කරගන්න ඕනේ ඇති කරගන්න ඕනේ ඊළඟට චින්තාමය ප්‍රඥාව දිනු කරගන්න ඕනේ ඊළඟට ඒකෙන් පුළුවන් අපිට භාවනාමය ප්‍රඥාව ඇති කරගන්න භාවනාව කියලා කියන්නේ සිත තුළ ඇති කරගන්න සමාධිය දැන් මේ ගුවන් විදුලියට සමීප වෙලා ධර්ම ශ්‍රවණය කරන බොහෝ පින්නතුන් ඉන්නවා. මේ විවිධ මාධ්‍යයන් තුලින් අද ආගමික දේවල් බොහෝමයක් බණ පිරිත් ඕන තරම් අපිට උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳලා අහන්න ලැබෙනවා. ඉතින් අපිට උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳලා නිින්දට යනකම් ඕක අහන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඉතින් අත්පා අපිට වළංගු නැති එක්තැන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉතින් විවිධ වැඩවල යෙදෙනවා. ඒ විවිධ වැඩවල නොයෙදුනත් සමහරට එක්තැනක හිටියත් එක්තැන් වෙලා හිටියත් සිත විවිධ වැඩවල යෙදෙනවා. ඒක නිසා මේ ප්‍රඥාව ඇති කෙනෙකුට තමන්ගේ සිත සමාධිගත කරගන්න පුළුවන් බැරි කෙනෙකුට මේක නැත්තම් සමාධිගත කරගන්න බෑ. භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ භාවනාවෙන් සිත එකඟ කර ගැනීමෙන් සමාධිගත කර ගැනීමෙන් අපිට ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතයේ ඒ සුතමය ප්‍රඥාව ඒ වගේම තමන්ගේ චින්තාමය ප්‍රඥාව, භවනාමය ප්‍රඥාව දියුණු කරපුවාම අපිට යථාර්ථයේ ලෝකේ පේනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. අපි ඉපදෙනවා, අපි මැරෙනවා. ඉපදෙන මැරෙන අතර අපි ලෙඩ වෙනවා, දුක් වෙනවා. ඒ වගේම කරදර කම්කටොළු කරච්චල් කොච්චර දෝ ජීවිතේ අපිට ඇති වෙනවා. අපි අඬනවා. ඒ වගේම අපි හිනහ වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ වෙනස්කම් කොච්චර දෝ ඇති වෙනවා. හිස සිට නියග නියග සිට කෙසඟ දක්වාම බලපුවාම කොයිතරම් වෙනස්කම් අපේ ඇති වෙනවද? හැමෙහි වෙනස්කම් S දෙකේ ඉන්ද්‍රියයන්ගෙන් ඔය ආදි වශයෙන් කන් දෙකේ මේ ආදි වශයෙන් බලනකොට අපි විපත් වෙනකොට අපිට ජීවිතේ කොයිතරම් වෙනස් වීමක් අපිට තේරෙනවද පින්නතුනේ? මේ හැම දෙයක්ම අපි වෙනස් වෙනවා. කොණ්ඩේ ඉඳලා ඒ වගේම දෙයස දුර්වල වෙනවා. කන් දෙක දුර්වල වෙනවා. ඒ වගේම තමන්ගේ මූහි යති දත් ටික හෙලවි ගැලවි වැටෙනවා. ඒ වගේම සම රැලි වැටෙනවා. ලස්සනට තිබුණු මුහුණු තරුණ කාලයේ තිබිච්ච මුහුණු ඒ වගේම ලප හට ගන්නවා. ඒ වගේම කැළලි හට ගන්නවා. ජීවිතයේ කැළලි හට ගන්නවා. කොයි තරම් වෙනස්කම් අපේ ජීවිතේදී වෙනවද? ආන යථාර්ථය. ඕක වෙනස් කරන්න මේ ලෝකේ කිසි කෙනෙකුට බෑ. දැන් අපි හිතනවා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් වුණ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඒ කිසි වෙනසක් නැහැ කියලා සමහර විට හිතන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අද නම් මම හිතන එහෙම හිතන අය බොහොම අඩුයි. අද යථාර්ථය දකින්න හැම කෙනෙක්ම. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අවුරුදු 80ක් ඉක්ම වූ තැන උන්වහන්සේටත් අර සාමාන්‍ය මිනිස්සෙකුගේ ඇතිවෙන සාමාන්‍ය ස්වභාවයේ ස්වභාවික ලෝකයේ ඇතිවෙන දේවල් සිද්ධ වුණා. උන්වහන්සේම කියවනේ පරිපක්කෝ අයෝ මයියන් කියලා උන්වහන්සේ මතක් කර දුන්නනේ. මගේ ශරීරයේ දැන් වැඩකට නැති ඒ වගේම අහකට දාපු මොකක් වගේද මේ කරත්තයක් වගේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. කරත්තයක් වගේ. ඇයි ඒ? දැන් මම ජරාවටපත් වෙලා බුදුහාමුදුරු දේශනා කරනවා. මම දැන් ජරාවටපත් වෙලා මම වයසටපත් වෙලා බුදුහාමුදුරු දේශනා කරන. ඒක නිසා යථාර්ථයේ ලෝකේ අපිට මේ හැම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාටවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න බෑ පින්නතුන. ඒක නිසා අපි ජීවිතය ගැන හිතන්න අවසාන කාලයේදී අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ අර ජීවිත අවබෝධයක් අපි ලබාගෙන තිබුණොත් තමයි. එහෙම නැත්නම් අපිට ඒක ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ වගේම ගිහියෙක් පැවිද්දෙක් කාට වුණත් මේක ස්වභාවයක්. ඒක ඉතින් හිතන්න ඕනේ අපි. හැම කෙනෙක්ම දැන සමහර වෙලාවට කාන්තාවකට හිතන්න සමහරට හිතන්න පුළුවන් අපිට ඉක්මනින් අපිට මේ නිවනට යන්න බෑ කියලා මතයක් එහෙම සමහර විට තියෙන ඇත්තෝ ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ. කාන්තාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා කාන්තාව කියන පොදු ධර්මතා තියෙනවා දුර්වලතා තියෙන බව දන්න හින්දා උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් කිරීම තරමක් පමා කරලා අවබෝධ කරලා දුන්නා බුදුරජාණන් වහන්සේ. මේ මේ මේ මේවා රකින්න සමහර විට මේ කාන්තා පක්ෂය අයට අපහසු. ඒක නිසා බුදුරජාණන් වහන්සේට වර ටික දීලා මේක පිළිගන්න පුළුවන් නම් පැවිදි උපසම්පදාව ලැබෙන බව උන්වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ ඒකේ තියෙන බැරෑරුම්කම්. මේ මහාන ජීවිතය ආරක්ෂා කරන්න තියෙන බැරෑරුම්කම කාන්තාවකට සමහරට අපහසු වෙන්න පුළුවන්. නමුත් නිවනට යන්න අපහසුතාවයක් කාන්තාවකට නැහැ. නසෝ සබ්බේසු තානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්තිපි පණ්ඩිතා හොಂತಿ තත්ත තත්ත විචක්කන පුරුෂයෝ වගේම කාන්තාවනොත් නුවණැති අය ක්‍රියාශීලී අය ඒ වගේම සමහර තැන්වලදී බොහොම පුරුෂයා ඉක්මවා කටයුතු කරන්න පුළුවන් කෙනෙකු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පණ්ඩිතය පණ්ඩිතකම උගත්කම නුවණ කාන්තාවන්ටත් තියෙනවා ඒ වගේම දවසක් මාර්යා සෝමා කියන මේනින් වහන්සේ මහානදම් පුරමින් ඉක්මනින් නිවන් දකින්න උත්සාහ කරන කාලයේදී මාරය ඇවිල්ලා අහනවා ඇයිකින් ඒ සෝමාදේවිගේ අර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන් වහන්සේගෙන් ඇහුවා වගේ ඔබට ওই කාර්ය කරන්න පුළුවන්ද කොහොමද ඇහුවේ මේ ඍෂිවරයන් ඊතා දුකෙන් ලබා ගන්නා දේ ඔබලාට කාන්තාවන්ට ලබා ගන්න හැකියාවක් තියෙනවාද කියලා. ඒ කියන්නේ එහෙම බෑ කියන මතයක තමයි ඔහු හිටියේ. ඊට පස්සේ ඇය කියනවා සෝමා කියන මෑණින් වහන්සේ කියනවා ඉසිභාවෝ නොකින් කෛරා චිත්තම්මේ සුසමාහිතෝ ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සිනෝ. ඇය ප්‍රකාශ කරනවා ඥානය නුවණ මනාකොට තිබේනම් සිත සමාධිගත කරගත හැකිනම් ධර්මාවබෝධය ලැබෙනවා නම් කාන්තාවට ඇයි බැරි නිවනට යන්න? ඒක නිසා පුරුෂයෙක් කාන්තාවක් කියලා වෙනසක් නැහැ. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරගන්නට අපට හොඳම කාලය බණාසන පින්නතුන් කල්පනා කරන්න ඕන වැඩිහිටි දෙමව්පියන් නම් තමන්ගේ දරුවෝ තමන් විතරක් මේ සීල භාවනා කරමින් සංසාරයෙන් ඈතර වෙන්නට වගේම මේ ලෝකෙට අපි ගෙනගත්ත අපිට වටිනා වස්තුවක් තියෙනවා. දෙමව්පියන්ට. ඒ වටිනා වස්තුව තමයි තමන්ගේ දරුවෝ. ඒ දරුවෝ පුංචි කාලයේ සමහර විට සමහර මව්පියෝ බොහෝම ලෙන්ගතුකමින් ආදරෙන් ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන හැමතැනම එක් කරගෙන යනවා, පාසලට යනවා, පන්තියට යනවා, පන්සලට යනවා. වෙනත් වෙනත් මගුල් ආව මගුල් ගෙවල් වල යනවා. ටිකක් තරුණ වුණාට පස්සේ දෙමව්පියන්ගේ ග්‍රහණයෙන් දරුවෝ අතවිදෙන්න ඉතාමත්ම කැමැති. දෙමව්පියෝ සමහර විට තරුණ වියටපත් වෙන දරුවෝ අතහැරලා දාන අවස්ථාවල් තියෙනවා. නමුත් ආදරණීය මව්පියෝරුන්ගේ තමන්ගේ දරුවන්ට කොයිතරම් තමන්ගේ දරුවෝ තරුණ වුණාද? දෙමව්පියන්ගේ ඇසුර, දෙමව්පියන්ගේ බැල්ම හැම විටම දරුවෙකුට අවශ්‍යයි. එහෙනම් අපි දන්නේ සමහර වෙලාවට මේ සමාජයේ අපි හිතනවා සමහර මව්පියෝ හිතන අපේ දරුවෝ නම් අනේ නරකට යන්නේ කවදාවත් හොඳ පිරිසක් ආශ්‍රය කරනවා කියලා හිතනවා. ඒ වුණාට ඇතැම් විට අපි දන්නේ නැහැ සමාජයේ කවර සමාජයක්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා අම්බ සූත්‍රය. මේ අම්බ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අඹ ගෙඩියක ස්වરૂප හතරක් දේශනා කළා. එකක් තමයි අඹ ගෙඩියේ පින්නතුන් අපි දැකලා තියෙන අඹ ගෙඩියේ පිටපැත්ත බොහොම ලස්සනට තියෙනවා. කපලා බලපුවාම ඇතුලේ කුණු වෙලා පණුව ගහලා. සමහර වෙලාවට තියෙනවා සමහර අඹ ගෙඩි තියෙනවා ඒවා පිටතින් නරක් වෙලා යන්තමට නරක් වෙලා තිබුණාට ඇතුළත ඒවා හොඳට තියෙනවා. සමහර අඹ ගෙඩි තියෙනවා පිටතත් නරක් වෙලා ඇතුළතත් නරක් වෙලා. සමහර අඹ ගෙඩි තියෙනවා පිටතත් හොඳයි ඇතුළතත් හොඳයි. ඒක නිසා අපි සියලු දෙනාම මේ සමාජයේ හොඳයිම කියලා දරුවෙක් ඒ පැත්තට නැඹුරු වෙනා අනේ අපි හොයලා බලන්න ඕනේ නෑ කියලා පැත්තකටලා ඉන්න එක නෙවෙයි. ඒ සමාජය තුල අර පිටතින් පේන අඹගෙඩියේ ස්වරූපය වගේ සමහරට අපිට නොපෙනෙන සමාජය විනාශ කරන සමාජයක් වෙන්න පුළුවන්. ඒක නිසා බොහොම කල්පනාවෙන් තරුණ කාලයේ දරුවන්ට ඒ තරුණ දරුවන්ට මග කියලා දෙන එක දෙමව්පියන්ගේ යුතුයකමක් කොට සලකගෙන ඒ කටයුතු කරන්න අපි පෙළඹෙන්නට ඕන. ඉතින් මේ ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු දේශනා කරපු ගාථාව තුළින් විශේෂයෙන්ම අපිට ඉදිරියට යන තරුණ අයට ජීවිතයේ අවසාන කාලයේදී වියපත් වෙන බව අපි දැනගෙන තරුණ කාලයේ තමන්ගේ දියුණුවටත් අධ්‍යාත්මික දියුණුවටත් තමන්ගේ ධනය පෝෂණය කරන්න තියෙන ධනය වර්ධනය කරගන්න යහපත් කටයුතු වල නියැලෙන්න මව්පියෝ හඳුනාගෙන ඒ වගේම වැඩිහිටියෝ හඳුනාගෙන තමන්ගේ ස්වාමියා ස්වාමි දියණිය හඳුනාගෙන දරුවෝ හඳුනාගෙන ඒ වගේම ස්වාමි දියණිය තමන්ගේ ස්වාමියාව හඳුනාගෙන දරුවන්ව දෙමව්පියන්ව හඳුනාගෙන සමාජය හඳුනාගෙන ආගම ධර්මය හඳුනාගෙන යහපත්ව කටයුතු කරන්නට හැම කෙනෙකුටම තරුණ කාලයේ ජවයේ ශක්තිය තියෙනවා නම් ඒ ඒ පුද්ගලයාට අවසාන කාලයේදී බොහෝම ජීවිතේ සතුට වෙන්න පුළුවන්. අනේ අපේ තරුණ කාලයේ බොහෝම යහපත්ව අපි ගත කළා, අර්ථවත්ව ගත කළා. එනිසා ජීවිතයේ හිස් නෑ, පිරුණු ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් කියලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ වෙලාවේදී අපි මේ කරුණු කීපය සිත තුළ තියාගෙන ධර්ම ශ්‍රවණය කළ තරුණ පින්නතුන් තමන්ගේ ජීවිතේ වඩාත් දහමට නැඹුරු කරගෙන ඒ වගේම වැඩිහිටි පින්නතුන් තමන්ගේ දරුවන් තරුණ දරුවන්ට ආගම ධර්මයට නැඹුරු වෙන්නට මඟ පාදා දෙමින් අවවාදන් ශාසනා ආදරයෙන් කරුණාවෙන් ඒ දරුවන්ට කියලා දෙමින් ඔවුන් යහපත් මාර්ගයට ගන්නට දෙමව්පිය උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් ඒ තුලින් යහපත් සමාජයක් අපිට ගොඩනගා ගන්නට හැමදාම පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරගනිමු ධර්ම ශ්‍රවණය කිරීමේ ලැබෙන උතුම් කුසල ශක්තිය බලයෙන් ධර්ම ශ්‍රවණය කර සීල පින්නතුන්ට මෙලව ජීවිතයේ සැනසෙල්ල, සසර භවගාමි ජීවිතයේ සැනසෙල්ල කෙලවර උතුම් අමා මහ නිවන් සැනසෙල්ලම ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. ධර්මානුශාසනා පැවැත්වුවේ ගම්පොළ උඩහේන්ටැන්න යටපාත ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සර්ණජෝති ස්වාමින්වයන් වහන්සේ